ඒක කෙරණකම් වෙන විදිහට කියන සම්පජඤ්‍ය ස්වභාවයෙන් අවිලා පදිංචි වෙනකම් සතිය කරන්නේ මුදුවට පිටිය සකස් කරලා ඊට පාඩු සහිතව තහවුරු වෙන එක තමයි කරන්නේ. එතකොට මේ ඒ ඒ ඇතිවෙච්ච නිදහස තුල සම්පජඤ්ඤාවට පස්සේ වැඩරන් පිටාගේ කොටස ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඉස්සර කරදරයි කියපේක පස්සේ නවට කරදරයක් වෙන්නේ නැහැ.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 එතකොට සමහරවිට වේදනාව මතුවෙන්න පුළුවන්. එතකොට වේදනාව පමණයි එකම කර්මස්ථානෙ වෙන්නේ. ඒක සත්‍ය වඩන්න ගත්ත මූල කර්මස්ථානෙ නෙමෙයි. ඒක ආනාපානෙක ගෙවිලා ඉවරයි. නමුත් දැන් වේදනාව වෙනවා. අන්න මේ වෙලාවට වේදනාවේ මුලමදාක බැලීම ඒ නැතුව ඒ වෙන වේදනාව අනුව බලනවා කියලා කියන්නේ වේදනාවට ද්වේෂයක් හෝ රාගයක් ඇති කරගන්න නැතුව පුදු සුදු හිතකින් වර්ණගත වෙච්ච නැති වෙච්ච හිතකින් බලලා වේදනාවන බැරිම වේදනානුපස්සනාව කියනවා.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 තුන්වෙනි ප්‍රශ්නේ ආස්වාස් ප්‍රසවාස සංසිද්ධියෙන් පසු මූල කර්මස්ථානයේ යට කරමින් මතුවෙන ගොරෝසු සියුම් වේදනා පහුරු ගාමින් ඒ ඔස්සේ යනවාද ඒවා ගණන් නොගෙන මූල කර්මස්ථානයේම ඍජී සිටනවාද මේ ප්‍රශ්නය ගොනු කරලා තියෙන වැරදි ආනාපානසේ සංසිද්ධියෙන් පසු මූල කර්මස්ථානේ යට ක්‍රමයෙන් මත වෙනවා කියලා කියනවා එතකොට මෙතන මූල කර්මස්ථාන කියන්නේ ආනාපානයම නම් ආනාපානයේ සංසිඳුණාට පස්සේ ආනාපානයේ යට ක්‍රමයෙන් වේදනාවක් වෙනවා කියන එක ව්‍යාකරණ අනුකූල නැහැ ඒ වගේම ඒ වේදනාවට පස්සේ ඒ වේදනාව දිහා බලනවද නැත්නම් ඒක ඉවත් කළා ආය මූල කර්මස්ථානේ බලනවා කියන ප්‍රශ්නේ ආන්නේ ඉදකුත් නැහැ මොකද මූල කර්මස්ථානේ ගෙවිලා ඉවරයි. නමුත් ඒක අහන්න එක පැත්තකින් ඉඩක් තියෙනවා. ඒ මොකද හොඳට ආනාපාන සංසිඳිච්ච වෙලාවක වේදනාවක් ඇවිල්ලා විශේෂයෙන්ම අර වගේ බරපතල වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව විසේ අකමැත්ත නුහුරු මේ නුරුස්නා ගති ද්වේෂය මතුණා නම් අර සංසිඳිච්ච ආනාපානේ ආය ගොරෝසු වෙනවා. එතකොට පුළුවන් මේ ප්‍රශ්නේ කොටනවා.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 ඒ වෙලාවෙදී වේදනාවමයි ආහාර කරගන්නේ. අරමුණු කරගන්න. නිමිත්ත කරගන්න. ඒක තමයි වේදනාව අනුව බැලීම කියන වේදනානුපස්සනාව. යොදලා තියෙන්නේ මේක ඔය ආනාපාන සති සූත්‍රය වගේ පස්සම්බය කාය සංකාරං ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාස කාය සංස්කාර සංසිඳුණාට පස්සේ සුඛ පරිසංවේදී ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියන හතරෙන් ওই වේදනාවත් එක්ක වැඩ කරන එක තමයි කතා කරන්නේ.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 වේදනාව කීකරු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් වේදනාව දිගේ ගියත් යෝගාවචරයට නාම ධර්ම පිළිබඳව යම් භාවනාවේ අත්දැකීමක් ලැබෙනවා. ඒක නිසා මේ අතරමැද ඉන්න යෝගාවචර හරියටම තාම වේදනාව අකුසල ගන්න බැරි වෙච්ච ඇත්තන්ට මේ ප්‍රශ්නේ මතුවෙනවා. නමුත් වේදනාව හොඳට දැකලා මතුවලා ගොරෝසු වෙලා තීටි දැකලා ඒක ගෙවම් කරන පැත්තට ආවන එනවනම් ආය ආනාපානට යනවත් නැතුව ගෙවම් කරන වේදනාවදී අබලා සිටීම ජයග්‍රහය හැකියාවක් වෙනවා. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය වඩන ගතියක් වෙනවා. වැඩෙමින් පවතින වේදනාවත් එක්ක හිතාන්ද බඳ වෙනවා නම්, එහි මේ දුවනවා නම්, එතකොට අර උතුරන බත්තලියකට ඇල්ලතොට ටිකක් දාපුවම බත්තලිය පැහිලා එන එක උතුරලා යන එක නතර වෙනවා වගේ ආනාපාන දමින්ලින් අර වේදනාව ගොජ දාන එක අඩු කරගන්න පුළුවන්.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 ඒ නිසා මේ ආනාපාන භාවනාවේ ආරම්භයේ සතුටන් වහන්සේ සතිපට්ඨාන භාවනාව ආනාපාන සති සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය, රාහුල වාද සූත්‍රය වගේ දේවල්. ඒක නිසා ආරම්භය හොයන්න ඕන නම් බුද්ධ දේශනාවම තමයි යන්න වෙන්නේ. මේ මහසී ක්‍රමේදී ආනපනේ අහුවෙන්නේ නැහැ, සියුම් වැඩි කියන ප්‍රායෝගික ප්‍රශ්නට පිළිතුරක් වශයෙන් තමයි හුස්ම ගන්නකොට ඇති වෙන උදරයේ පිම්බීම හැකිලිම මූලස්ථාන කරගෙන තියෙන්නේ. මූල කර්මස්ථාන නමුත් ඒකේ සමතයක් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන් පටන් ගන්න වෙන විපස්සනාව. මේක ආනාපාන සතිය. ඒක නිසා මේක හරියට මේ අර පරණ තිබුණේකට ආනාපානේ බඩ් කරලා හදාගත්ත අලුත් දෙමුහු පැලයක් වගේ තමයි මේ යන කරුණ. ගරු ස්වාමීන් වහන්සේ භවංග චිත්තයේ පස්සද්ධිය භාවනාදී හඳුනාගන්නේ කෙසේද?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 ඒක නිවරණ නැති හිතක දැන් මම නිවරණ නැති හිතකට ආවා කියලා උදන් අනන ගතියක් නැතුව මේරීමක් එනකොට ඒකට හුරු වෙනකොට එන චෛතසික තමයි පස්සද්ධිය. ඒක භාවනා භවංග චිත්තයටපත් වීම භාවනාවට බාධකයක් බව අසයත. ඒ පිටකත පහදා දෙලස කරුණායි ඉලා සිටීම මේ භවංග චිත්ත ගැන කතා කරන කෙනෙක්ගේ මේ ප්‍රශ්නේ අහන්නේ කොහොඳයි.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 අර බයිසිකලයක් පදිනකොට අත් දෙකම හැන්ඩල් හැන්ඩල් එකකින් අල්ලගෙන අත් දෙකකින් හැන්ඩල් එක අල්ලගෙන පුරුදු කරන බයිසිකල් එක පහුවසලා යනකොට එක අතින් අල්ලන පදින්න පුළුවන්. අත් දෙකම අතරලා පදින්න පුළුවන් විදිහට බය ඇරෙනවා. ඒ වුණත් අනතුරු අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි සතිය වෙනකොටත් මොනවදෝ ඒකේ මේ ශිල්ප එහෙම නැත්නම් ඒකේ මේ කුරුබෝ ටික දක්ෂකම් ඇති වෙන්න පටන් ගන්නවා.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 උනාට පස්සේ ඒක නා ඒ සම්මාදිතේ තාම හිටියට අදි සීලය කරගන්න හැටි දන්නේ, අදි චක්චික්‍ය කරගන්න හැටි දන්නේ, අදි ප්‍රඥාව කරගන්න හැටි දන්නේ. එතන ඉඳලාම නිවන දක්වා ගෙනියන එක තමයි සර්වඥාන්සේ වදේ. ඒක නිසා දිච්චියට පත් වෙලා නැත්තම් සම්මාදිට්ඨියට පත් වෙලා නැතුව මිච්ඡා දිට්ඨියක ඉන්නවා නම් සරුවත්නාංශේ කවදාවත් එහෙම කෙනෙක් පිළිවඳ ඇඟිල්ල ගහන්න යන්නේ.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 අර අන්ධකාරයේ ඉඳගෙන අයියෝ මේක හරි කම්මැලි මේක හරි කාලකන්ණි මේක හරි නිදිමතකාරී කිච්ච හිටියට දොර ඇරිච්ච ගමන් තේනවා එළිය ආලෝකය තියෙනවා අපි වහගෙන ඉන්නේ කියලා. ඒ දොර ඇරීම තමයි සම්මාදිට්ඨියට අපිපත් වෙන එක. ඒක කොහොමද කරන්නේ කියලා ඒකට ක්‍රමසහ විදි නැහැ. ඒක සම්පූර්ණ අහඹයක් තියෙන්නේ. මේ මුළු ප්‍රතිපදාවම තියෙන්නේ සම්මාදිට්ඨියට ආවට පස්සේ ඒ කෙනා ඒ චේතෝ ඵල චේතෝ විමුක්ති ඵලයට හෝ චේතෝ විමුක්ති ඵලානි සංසයට ප්‍රඥා විමුක්ති ඵලයට හෝ ප්‍රඥා විමුක්ති ඵලානි සංසයට ගෙන යනවා. ඒ නිසා ඒ වැඩේ එක එකනාගේ මිච්ඡා දිට්ඨික සම්මා දිට්ඨියට අනේක සම්මා දිට්ඨික මිච්ඡා දිට්ඨියට අනේක ඒක මේ මේ දීයති සාධක වෙනස් කළ හැක්කක් නෙමෙයි.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 අපගේ දූතරුවන් ඕස්ට්‍රේලියාවේ ඉපදී සිංහල භාෂාව කතා කරන නමුත් සමහර සිංහල වචන නොතේරේ. සමහර වචන බුද්ධ ආගමේ ඇත. ඔවුන් භාවනා කිරීමට කැමැතිය. නමුත් ගුරුවරුන් නැත. ඔවුන් භාවනා කිරීමට ගොස් විශ්වැටීමට අවකාශ ඇතිද? කරනායන් මේ පහදා දෙන මේ ඉලාසෙත් වෙනවා. වෙන්න පුළුවන්. ඒක නෑ කිසිසේත්ම කියන්න බෑ. මොකද මේ අර සයන්ටොලොජි ඒ වගේ කල්ට් ගෲප්ස් එනවා. ඒ කල්ට් ගෲප් එකට ගිහිල්ලා අහුණාට පස්සේ ඒ මනුස්සර කොහොමඩක්වත් තනියම ඉන්න දෙන්නේ නෑ. ගෲප් එකෙන් එයට ගියොත් CD නස ගන්න මට්ටමට අනු බලපෑම් කරනවා. ඉන්නවනම් කල්ට් ගෲප් එකේ ඉන්න ඕනේ. ඒ එළියට ගියාට පස්සේ ඉන්න දෙනවා. ඒ වගේ වුවත් උඟක් වෙලාවට මේ බුද්ධාවට සමාන්තර ගති පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට කියන්න අමාරුයි. මේ වැඩේ කරනකොට පිස්සු වැඩෙන්නේ නැතය. එහෙම එහෙම මේ වගේ විශාල මාතෘකාවකට සහයෝගයේ මොකද්ද මේ කෙලින්ම සහතික කරලා කියන්න පුළුවන් ක්‍රමයක් නැත්තේ.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 මොකද ලාංකික දෙමාපියෝ දැනට භාවනා නොකර ඒ සම්ප්‍රදාය වශයෙන් ආධ්‍යාත්මයට කරු කරනවා, ආගමට කරු කරනවා. ඉතින් ඒ නිසා දෙමාපියෝ එකට භාවනා සම්බන්ධ කරගත්තොත් මම හිතනවා ඒක මේ දරුවන්ට පූර්වාදර්ශයක් වෙයි කියලා. එහෙම නැත්නම් මේ සබ්බේ පුතුජන උම්මත්තකා කියන එකට හැම කෙනෙක් අහනවා එහෙම කෙලින්ම බුද්ධ වචනයක් තියෙනවා කියන්නේ. සබ්බේ පුතුජන උම්මත්තකා කියන එක මම දැනට කියවලා තියෙන අටුවාව. හැබැයි මම දැක්කා මේ ප්‍රොෆෙසර් පද්මසිරියේම කෙලින්ම ඒක කෝට් කරලා තියෙනවා. all world beings are deranged. සියලුම සාමාන්‍ය වැසියෝ ඉන්නේ උම්මත්තක ස්වරූපේ කියන්නේ ප්‍රകൃතිය නෙවෙයි. ඒක නිසා ඒ ප්‍රകൃතිය නැති කෙනෙක්ගේ දරුව ප්‍රകൃති වෙයි කියලා හිතන්න බෑ. දෙමාපියන්ට පිස්සු නම් දරුවන්ට ෂුවර් පිස්සු. ඉතින් තියෙන්නේ අර මේ මොනවද තියෙන જાති පිස්සු කියලා දැනගන්න එක තමයි මේකේ තියෙන්නේ. උත්තරෙත් ඒකමයි. එක්ක රාගෙද, එක්ක ද්වේෂෙද, එක්ක මෝහෙද. ඔය තුනෙන් කොයි එකද එන්නේ කියලා දැනගත්තාම දැනගත්ත පමණින් මේකේ බල බෙදෙන්න පටන් ගන්නවා. මේක අහුවා මේ ප්‍රශ්නේ මේ මේ බ්‍රිස්බේන් වල ඉඳලා ඉතින් මම ඇත්තටම දැනට අපි තේරවාද ක්‍රමයේ හැටියට පොඩි ළමයින් සඳහා භාවනා ක්‍රම යෝ වෙන ඒ කියන්නේ ක්‍රම අතින් අපි තාම ඉතාමත් අඩු දැනුමක් සහ අඩු පරිශන මට්ටමක ඉන්නේ ඒක නිසා ඇත්තම නැහැ ඇමරිකාවල තියෙනවා ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා අවුරුදු 10 ඉඳලා කියන්නේ හතරේ පන්තියේ ඉඳලා ළමයින්ට උගන්වනවා උගන්ලා ටික කාලයක් යනකොට මේ බුද්ධහම කියලා නෙමෙයි මයින්ඩ්ෆුල්නස් එක දෙනවා වෙන ක්‍රමවලට.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 නිසා පිළිකුල් හිතයි පිළිකුල් භාවනා කරන හිතයි කියන එක දෙකක් ලෙඩේ බෙහෙතයි වගේ දෙකක්. ඒක කවුරු හරි පහදා ගන්නවා නම් මේ ප්‍රශ්නේ මම හිතනවා නැවත වර්ණකාවි කියලා. මේ ප්‍රශ්නේ කියන විදිහට කිසිම මේ මූලික මූලික ප්‍රකාශය වැරදි නිසා පිළිකුල් සාගත සිත් තුළ ද්වේෂයිචකේ පිටන්නේ නැද්ද කියන එක පිළිකුල් සාගත හිත කියලා කියන්නේම ද්වේෂයිතක් කියලා හිතාගත් මේ ප්‍රශ්නේ මම හිතන්නේ නැවත වර්ණකයි.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 ඒ වාදේ තියෙන ගොඩක් වෙලාවට මේ විනය පැත්තට මොනාස්ටික් කෝඩ් එකට මේ ඒ අනුව ඉගැන්වීම වල ධර්මයේ වෙනස්කම් වර්ගයක් තියෙනවා. ඉතින් තේරවාදේ උනත් තියෙනවා. තේරවාදයේ ඇතුළත ගොඩාක් මේ ධර්මයට හානි කරන පිළිකාර ආශයක් තියෙනවා. ඒවා මේ තේර මහායානෙන් අපිට ආපුවා. ඒක ඉස්ලාම සිද්ධ වෙලා තියෙනවා අනුරාධපුර යුගයේදී මහසෙන් රජු රොයින කාලේ ඔය අභිගිරිනිකාය පටන් ගත්තා. අභිගිරිනිකායේ තියෙන සිදුවන මහා විහාරේ. ඉතින් මහා විහාරේ මේ පැවතුනේ මහින්ද හරුදගෙන අපේක. අභිගිරිනිකායට ආවේ සම්පූර්ණ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන උගත්කමින් අන්තිම කියලා පැමිණිච්ච අරගෙන ඒගොල්ල පටන් අරගත්තා ඉතාමත්ම සැලසුම් සහගතව ඉගැන්වීම් ක්‍රම කරනවා කොහොම හරි කියනවා අභිගිරිනිකායේ හදලා තියෙන පන්සල් සම්පූර්ණ සෙන්ට්‍රල් මාස්ටර් ප්ලෑන් එකට හදලා තියෙනවා හතර හතර කට්ටල වලින් මුළු එකම plan කරලා. එතකොට පේන්න තියෙනවා මේ සංසාරේ ගොඩනගන පැත්තක් කරලා තියෙනවා. ආකිටෙක්චරල් එකක් කරලා තියෙනවා. මහා විහාරේ එනේන විදියට ආම්සු කෙනෙක් පන්නකට පන්සලක් හදලා තියෙන කරගෙන කියලා තියෙනවා. අන්තිමට මේක ගිහිල්ලා මම දැන කොච්චරද මම මේ කියන එක ඇත්තද කියලා. ඒක ඇතුලේ සල්ලි අච්චු ගහන්න, රත්තරන් හදන්න, ආයුධ හදන්න සෙල්ලම් තේරෙන පටන් අරගත්තා. පටන් අරගත්ත පස්සේ ඉන්දියාවෙන් ඇවිල්ලා ගහුවාම මේක ඇතුළත තියෙන ඉතන රත්තරන් තිබිලා තියෙනවා. ගැහුවාම යන ගමන් මහ විහතක් ගාලා කියනවා. නිකන් යන ගමන්. ඒ තරමට මේක විනාශ කරා. ඒ වෙනකොට මහසෙන් රජුරෝ සම්පූර්ණ මහා තේරවාදයට හැරුණා. මොකද මේ මහායානයට හැරුණා අබේගිරි පැත්තට. හරිම සිස්ටමැටික්. ලස්සනට මේ තියරි එක තියෙනවා. කරන වැඩ බොහෝම සංවිධානාත්මකයි. දැන් එක දෙයයි නිවන සඳහා නෙවෙයි. මේ කාම ලෝකේ හදන්න. ඉතින් බොහොම ලස්සනට යනවා. රජුරෝ මේ පැත්තට ගියාට පස්සේ මේක වන්න අපේ කියලා රජුරෝගේ හිටපු ප්‍රධාන සේනාපතියා එයාට මොළයේ තිබුණා මේ යන්න හදන්නේ ලාභ සත්කාර පැත්තට සංසාරේ හදන පැත්තට සිස්ටමැටික් වැඩි වෙනවයි කියලා කියන්නේ මොකද්ද පිස්සුවක්. ඔන්නට වැඩි මේක සිස්ටමැටයිස් කරන්න හදනවා කියලා කියන පිස්සුවක්. ඊට පස්සේ එයා රජුරන්ට විරුද්ධව යුද ප්‍රකාශ කරා. මහසෙන් රජුරන්ට විරුද්ධව. ඉතින් මේ ඒක බොහොම මහා මහා අපේ මේ මහාවංශය සඳහන් වෙලා තියෙන සිද්ධියක්. ඉතින් ඒ යුද ප්‍රකාශ කරලා ඉතින් රජුරෝ හිතුවේ නෑ.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 ඒ නිසා ඛණ්ඩ හිත දුන්නේදී. සංහිඳකාරයක් කළේ රජුරවඬ මේකවත් නාබේ හම්බෙන්න කැමති කියලා. රජුරවන්ට හරි සැකරි දැන් හෙට උදේ විවිධ කරන්න එන මිනිස්සයා දැන් එනවා නම් ආයුධ නැතුව ඉන්න ඕනේ කියලා නීති දාලා ඉතින් එක්ස්රේ කරලා නම්මන කරලා ගන්නයි. ඉතින් අර මිනිස්සයා ගිහිල්ලා තියෙන්නේ අර රසමස උඩරගෙන.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 ඉතින් මම ඔබ වහන්සේට කවදාකවත් මෙහෙම නැතුව බෙදාගෙන නැතුව කාලා නැහැ. ඒකයි මට උනේ කියලා. ඒ වෙනකොට ඔබ දන්නවද අපි දෙන්න දැන් හෙට උදේ යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ හෙට කරනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි දෙන්නගේ තිබිද හැදිච්චකමට ඊට පස්සේ ආයෙම ඇයි එහෙම ඒ තරම්ම ඔබ මෙච්චරම ආදරය කරන මට යුද ප්‍රකාරය. මේ ඔබ වහන්සේ මේ කරන කැත වැඩේ හොඳ නැහැ තේරවාදී විනාශ කරන්න හදන්නේ. ඒකද කියන්නේ මම අන්තිම ලී බින්දුලක සටන් කරනවා. ඔබ වහන්සේ මහායානකට ගන්න ගිහිල්ලා වල්ලා තේරවාදී කියන්නේ එහෙම අයිතිවාසිකම් වල සටන් කරන ක්‍රමයක් නෙමෙයි. වෙන ශිල්පත් නැහැ. ක්‍රමවේදිකුත් නැහැ ඔකට.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 ඒක කවදා සංවිධානය වෙන්නේ නැහැ. සංවිධානය වෙන්න බෑ. සංවිධාන උනත් මාය ගන්නකොට. තේරවාදයේ රැකෙන්නේ අසංවිධිත බව නිසා. සීමාදී ගොඩ ගහන්නේ නැහැ. තැන් තැන් වල පුංචි පුංචි කණ්ඩායම් කරගෙන යනවා. එකෙකුට ගැව්වට අනිත් එකට බලපාන්නේ නැහැ. සංවිධානය වෙච්ච ගමන් මාය සාද සත්කාර ටිකක් දීලා මුළු සංවිධානයම කරනවා. ඉතින් ඒ නිසා මේ තේරවාද ක්‍රමය මහායාන ක්‍රමය අපිට එදා ඉඳලම හුරු ක්‍රමයක්. මහායාන ක්‍රමයේ තියෙන එකම ගතිය තමයි ආගම තියෙනවා සම්පූර්ණ සංවිධානාත්මකයි. টොප් එකට ඕගනයිස් වෙලා තියෙනවා. අද සංවිධානය දුවන්නේ කොයි පැත්තටද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඕනම සංවිධානයක් පාරපාක්ෂිකයි කියලා හිතාගන්න. අසංවිධිතකමට ලෝකෙ ඉන්න පුළුවන් බවට තියෙන එකම සාක්ෂි තමයි තේරවාදී අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙනවා. කිසි තැනක මොනම කමෙක් සංවිධානය වෙන්නේ ස්මෝල් ඉස් බියුටිෆුල් කියලා ඕක තමයි ෂූමාකර් කිව්වේ. large scale development කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොලේ නරක වෙච්ච එකෙක් කුණක ඉඳගෙන ගහන රැකත් එක.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 ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් බෝධි පූජාවත් යන්න. රට යන්න ඕන නම් බෝධි පූජාවත් යන්න. කොහෙද මේ යන්න හදන්නේ? කොහටද මේ යන්න ගහන යන්න හදන්නේ? ඉතින් ඒව හරියනවයි කියලා කියන්නේ හරියන එකක්ද වරදින එකක්ද? අපි මේක තේරවාදයේ ඉඳගෙන දන්නේ නැති රහසක්ද? සතියට ගියාට පස්සේ කොන් වෙනවයි කියන එක අපි හතරම දන්න දෙයක්නේ. මේවා වෙනස් කරන්න අපිට ඕනකම නැහැ. මේක යනවායින් පේන තියෙන අපි සජීවී පද්ධතියක වැඩ කරනවා. පද්ධතිය ඔහම තමයි. පද්ධතිය සංවිධානයටයි කැමැත්ත තියෙන්නේ. සංවිධානය කියන්නේ මාර්ගපාක්ෂිකයි. ඒ නිසා සංවිධානය නැතුව කරන්නත් බෑනේ මේ වගේ දේ සංවිධානය කරනවා කිව්වම ඒක පොඩි දෙල්ලමක් නෙමෙයිනේ.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 පුළුවන් නම් මේක ඇතුලේ තියෙන ටික අර 1000ක් පිට දිනනට වැඩිය ඇතුලේ Tamange ආත්මය දිනා ගන්නවා වගේ මේකෙමුත් වැඩ ගන්න පුළුවන් තරම් වැඩ ගන්න වැඩ අරගත්තාම හැම වෙලාවෙම එල්ලේ මතක තියාගෙන මාගේ මේ සතුන් රට සාතියට ආගම ගැලවීම සඳහා නෙවෙයි මාගේ මේ සත්න මේක නොදකින් නොකතන් කියලා දාලා යන්න.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 රත්ඥය බොහෝම කාලයක්. පෙර බුදෝ කොච්චර දෝ ගාණයක් පෙරලා වෙලා තියෙන්නේ. වංශඥා මේ වංශේ කලවම් වෙලා නැහැ. අනිත්‍යව නැතිකම නිසා නෙවෙයි. නමුත් මේකේ પરමාර්ථය තියෙන්නේ රාග දෝෂම නැති කිරීම නිසා අනිකුත් හැම પરමාර්ථයක්ම ලාභ කීර්ති ප්‍රශංසා නිසා මේ වංශේ කලවම් වෙලා නැහැ. අග්ගඤ්ඤ රත්ඥ වංශඥ පෝරාණ ඉතාමත් පැරණි ඒක නිසා අපි පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ බුදුහමක පටන් ගත්ත දෙයක්ුත් නෙමෙයි. අසංකීර්ණ සංකීර්ණ කරන්න බෑ. අසංකීර්ණ පුබ්බා නියම ණයගානික සීසත් ධර්මයේ ඉස්සර බුද්ධ ශාසනයේ පිණිසු දඟලවුවා සංකීර්ණ කරන්න බැරි වුණා. නසංකී යසන්ති මතර පහල වෙන ගෞතම බුද්ධ ශාසනයවත් සංකීර්ණ කරන්න බෑ. අපපටිකුත්තේ සමනේ බ්‍රාහ්මණයේ විඤ්ඤුහි මොලේ ඇති කවුරක්වත් නම් කවදාකවත් නිග්‍රහ කරලා කතා කරන්නේ නැහැ. ඒක නිසා මේ වට තියෙන මේ ආලවට්ටම එහෙම නැත්නම් මේ ඩෙකරේෂන් එකයි මැදින් ගෙනියන මේ මේ පණිවිඩයයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන පණිවිඩයනේ ශාසනයේ තියෙන එකයි ගත්තාම මෙවුවා එන්න එන්න තේරෙනවා සර්වචන්ස මෙච්චර සංකීර්ණ දෙයක් අවුරුදු 2600ක් යනකමොත් මේ සංකර්ත අඩු කරලා නෙවෙයි ඒ අතරමැද ගමන් කරන්නේ. ඒ නිසා අපට තියෙන්නේ හැම මේසේ අරලා තිබ්බහම සප්පාය දෙයක් විතරක් වළඳන්න මේසේ තියෙන සේරම කණ්ඩ කියලා අනිවාර්ය කිරීමක් නැහැ. ඔක්කොම කණ්ඩ බෑ. අපි මෙලෙක් කලුත් කෑවේ අපිට ගැළපෙන බොහොම ඩිංගිත්තක් විතරයි. අපේ අම්මා ඉන්න කාලේ කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිහෙක් කන්නේ තරංග ඔළුව විතර බරක් කියලා. ඇතෙක් වුණත් ඔළුව උදේ ඉඳලා හැන්ද වෙනකම් කෑවත් කන්නේ ගොළු විතර කියලා. බඩ වියතේ ප්‍රමාණය කියලා. නිසා බඩ වියත රැකගෙන ඔය සීන සීන දේවල් සේරම කක් කක් කක් ආවිදිනවට වැඩිය ඒ හම්බෙච්ච විදිහ කරගෙන යන්න මෙවුවා මේ ධර්මයේ ආගමෙන් වෙන් කරලා හඳුනාගන්න එක අනිකුත් චෛසික ධර්මano සතිය ඉස්සරහින් තියාගන්න එක වගේ මේ සංකීර්ණතා තියෙන තියෙන තමයි මේ සරල ක්‍රමයේ සංසන්දනාත්මක වටනකමක් තියෙන කියලා දැනගෙන මේ දේවල් ගැටි ගැටි ඉන්නටදී යෙදිලා කරනවා ඉතිලා කරනකොට ජීවිත ආදර්ශයකුත් වෙනවා කිසියම් තැනක පැකිලක් එන්නේ ආනාපාන සති භාවයෙන් ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීචෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසල ධර්මේ අන්තර්ධාපේති රූපසමේ මහන්නේ මේ ආනාපාන සමාධිය සමාධිය සාන්තය ප්‍රණීතයි අසේචනකෝච කිසියම් පිටින් අවශ්‍යතාවයක් මොකක්වත් නැහැ උපත්ත්‍යත් එක්කම හම්බෙන දෙයක් සුකෝච විහාරෝච සුඛ වේඥා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 ඒ ආලවට්ටම් දාන්න ගියාට පස්සේ හරියන්නේ නැහැ. අපේ ලොකු සංසින්න කාලේ කිව්ව දසරත කියලා රජ කෙනෙක් හිටියයි කියලා ඒ කාලේ. එයා දැන් ඉන්දියාවේ ඉච්ච හිටියා. ඉතින් විශාල ගංගාවක ගලාගෙන ගිය කකුළු කකුලක් හම්බෙලා මාළුකාරයෝ කියලා රජුරන්ට පූජා කරා. ඒ රජුරෝ ඇව්වලු මේ පුරোහිත බ්‍රාහ්මණයාගේ මෙච්චර විශාල කකුළු කට්ටක් කකුළු කකුලක් හම්බුචා මොකද්ද කරන්න ඕනද කියලා. ඒ කිය යාකෝලු මේකෙන් බෙරයක් එහෙම හැදුවොත් රාජධානිය පුරාවට ඇහෙන්න ගහන්න පුළුවන් කියලා. මොකද ඒ තරම් හරි සිමෙට්‍රිකල් ලස්සන. ඉතින් රාජ්‍යර කරපදේ හොඳ බෙර ආයෙත් ගෙනල්ලා ඉවරලා ඒක බෙරයක් හදලා තට්ටු කරලා බලපුවාම රාජධානිය පුරාවට ඇහෙනවා. ඊට පස්සේ ඒක රාජභාණ්ඩාගාරේ විශාල භාණ්ඩයක් වශයෙන් තැන්පත් වෙනවා. ඒකට මේක හොඳ නිසා රාජ්‍යර හිතවලු මේකට මැණික් බෙව්වොත් හරියයි. ඊට පස්සේ දක්ෂමණික් කාර්ය කියලා ඔබවම කියලා බලනකොට බෙරේ බොහෝම ලස්සනයිලු. හැබැයි තට්ටු කරනකොට බුබ්බූකියාවයි. අර තිබුණාට දෝංකාර ගතිය නැහැ. ඒ නිසා මේක මේක සංකර කරන්න ආගෙනකොට දසරත් රජුරෝ දසරත් රජුරෝ බෙරේට මණික් එබ්බුවා වගේ මේකට මොනම දෙයක්වත් ඕනේ නැහැ. සතියට මොනම දෙයක්වත් රසමසෝල ඕනේ කරන්නේ නැහැ. ඒ නිසා සතියෙන් හම්බ වෙන සමාධියට කියන්නේ unalloyed inalienable කියලා. ඒකට කිසිම රසමසවුලක් දාන්න ඕන. ඒක ඒක විසින්ම පිළිලා තියෙන්නේ. ඒකට ගියාට පස්සේ තේරෙනවා මේකෙන් එළියට ගිය ගමන් සංකරතායනවා. මේක ඇතුළේ ඉන්න තාක් කල් අරස ඒ නිසා ඒකටම ඒ ආනාපාන සතියටම බැඳීමක් ඇති කරලා දෙනවා. බැඳීමක් කියන්නේ රාගාතික බැඳීමක් නෙවෙයි මේ මාර්ගය හරි කියන්නේ. ඒ නිසා මේවා වෙන්නම දෙන්න ඕනේ. හරිනම් ඇත්තටම ඒකට ගෙවලා කරන්න ඕනේ. අර නොමිලේ හම්බෙච්ච නිසා thank you කියලා ඕගොල්ලෝ කරගෙන ඕගොල්ලෝ කණ්ඩ අපි ඔය කාලා තියෙන්නේ ඒ නිසා මේ සරල පිටේ යන එකයි තියෙන්නේ. ඔය දන්නේ නැතුව කතා කරන ඔය වගේ එක්කෙනෙක් නෙවෙයි බරගානක් තියෙනවා. දැන් මේ ඉන්ටර්නෙට් එකේම තුන් දෙනෙක් විතර ගොතු වුණා මේ පහුගිය අවුරුද්දට විතර. අය එකක් මට එවලා තියෙනවා මේ <laughs> මනුස්සයා පණ්ඩවෙන්ට ඉති මිනිස්සේ ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා ඒ මුස්ලිම් මිනිස්සයා පහ පරිනිබ්බාන සූත්‍රය අරන සම්පූර්ණ අර්ථකථනය දීලා කියනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ සර්වඥාන්සේ මත්තර පහළ වෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ಗುಣ ප්‍රකාශ කළා තියෙනවා ඒකේ ඒකාන්තයෙන්ම නබිනායකතුමාගේ ගුණමයි. නිසා බුදුරජාණන්සේ අවුරුදු 15 වෙලා අවුරුදු 500කින් පහළ වෙච්ච නබිනායකතුමා තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් ඒක අරලා යටින් මට වල තියෙන ඊමේල් එකේ ඉපේ කරා ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැහැ මයික් බුදුහාමර පහලට ගිහිල්ලක් තියෙනවා දන්නේ නැහැ. තව නිව්සීලන්තේ ඉන්න ડોක්ටර් කෙනෙක් මයික් බුදුහාමරගේ ෆොටෝ එක දාලා රැස්සලලත් එක්කම එයා තමයි පළවෙනිම රාතන් වහන්සේ.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 ඒ අන්ත දෙක තේරුම් ගන්න බැරි නම් ඉතාමත් අමාරුයි මේ ප්‍රශ්න විසඳලා කවදාකවත් හරියන්නේ නැහැ. අපි ඔය මේ මම ඔය ඉස්සරහත් ඒක කියලා තියෙනවා. ඒ පඬිතරාමේ ඉඳද්දී අපිට භාවනා කරන්න තියෙන ශාලාව මෙට ටිකක් ලොකු පිරමිඩ් එකයි ගාන්විට් එකයි පස්සේ තමයි හැදුවේ.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 ඒක සායට බලාගෙන ඉන්න. ඉතින් හරි පුදුම විදිහට එතන ඒ කියන්නේ සංවිධානය වෙනවා. ඉතින් අන්තිමට අවුරුද්ද දෙකක් විතර ඉන්නකොට එතන ඉන්න අර පොඩිනස්ලට මේක too much මට නම් ඒක ගානක් තිබුණේම නෑ මට හරි ආසයි අත්තරම සිවුරු අරන දවසේ කනගාටු තිබුණා ඒක සැරේ 500 සිවුරු වටනවා පිරු පොරොන දවසේ සතුට නැපැයි සයිඩ් එක එහෙමනම් ඕගොල්ලෝ මම භාවනා කරපු කාලේ නැත්නම් 40ක් විතර ඈත ගමේ යන්නේ කියලා ඒ ගමේ හැබැයි දෙවිල දෙන්න මේ මිනිසුන්ට හැකියාවක් නැහැ.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 බුදුරජාණන් වහන්සේ ඕනනම් ඕනම වෙලාවක මාළිගාවට ගියා නම් කවදාහකත් රජුරෝ ආවිතක් හිතන්නේ නැහැ. මොකද ඒකටවත් යන්නේ රජ්ජුරුවන්ගෙන්වත් සේවරකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊගාට කරන් තියෙන දේ කරනවා. ඊට පස්සේ පුණ්ණාදාසි ඇවිල්ලා බුදුජානනාථට හෙට්ටු කරලා කියනකොට පුණ්ණාදාසි කියන දේ අහලා මුළු අවුරුද්දම ෂෙඩියුල් එක වෙනස් කරා.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 හීරියෝතප් කියන එක. ඒක තේරුම් ගන්න බැරි නම් මොනම ව්‍යවස්ථාවකින් මේක හදන්න බෑ. ඉතින් හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ කවුරු මොන සද්දයක් කරුවත් උපරිම සද්දයට මම අහුන් කඳන හැබැයි මම විසින් කවදාකවත් ඊට පස්සේ සද්දයක් කරන්නේ නැහැ. මේක තමයි සම්මේ සර්වඥතාවය කියන්නේ. සර්වඥතා ඥානය කියලා කියන්නේ ඕනම කෙනෙක් කරන උග්ග දඬුවමකට කනපීටි ගෑමකට සද්දයකට ඉවසන්න පුළුවන් උපරිම උවසනවා. නමුත් Taman කවදාකවත් කූඹේකටවත් දැන දැන හානි කරන්නේ මේක හැමෝටම කරන්න බෑ. මේක මේ ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. පුළුවන් නැත්තම් ප්‍රතිසද කරගන්න ඕන අවස්ථාවක්. ඒ තමයි මේ ව්‍යවස්ථාවලින් කරන්න බෑ. අපි ගියේ පාර පර්ත් ගියාට පස්සේ 60 දෙනෙක් ඉන්නවා. ඒ ශාලාව ඇතුළේ තියෙන මේ වගේ මේ කවුළු අර එහෙමකුත් නැහැ තනි බිත්තිය තියෙන. ඒක වටේට තියෙනවා පුණුවක මේ ආකර්ෂණ කරලා තියෙන්නේ. වටේට තියෙනවා සක්මන් කරන්න විශාල ප්‍රදේශ පදාස දොරෙන් ඇතුළට ගිහලා සක්මන් කරන්න පුළුවන්. ඒත් යාකන්සංගදී ඊට වටේ පදාසයක් තියෙනවා. යාකන්ස කල නැතුව කටු දෙක යන්න පුළුවන්. ඒ නිසා කැහැපු ගමන් එන්න දෝකාරයක් දෙනවා. විනාඩියට එක නාගානේ කැස්සත් 60 දිනක් ඉන්නකොට හැම විනාඩියටම කැස්සක් තියෙනවා. හැබැයි දොස්තර නෝලා දෙන්නේ කීතිය හැම විනාඩියෙම කයි. දැන් ඒක වෙන ප්‍රශ්නේ දැන්. ඊට පස්සේ ගැටින් කැස්ස කියලා කියන්නේ හිතලා එන එකක් යවදේ ලෙඩන්නේ. ඉතින් මට කිව්වා මට කතා කරලා මොකද කරන්නේ කියලා. කියන්නේ ඉස්සල දවසේ එක මිනිසෙකුට තේරිලා එයා අර එළිය වාඩි වුණා. ස්වාමීන් වහන්සේට තේරුණාද මම කමට තේරුණා ඒත් හැබැයි සද්දයයි.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 ඒක 160කට වැඩිය ශබ්ද කපනවා. ඒක පාරම කැස්සහම වෙන්නේ මොකද විස බීජ පැතිරෙනවත් වැඩි සද්දෙත් වැඩි ඒ නිසා හැම වෙලාවෙම එක්කෝ ටිෂු එකක් නැත්නම් ලේන්සුවක් ඒ තියලා සැක නැතුව කහින්න. ওই බාගෙට බාගෙට කහින්න පටන් ගත්තාම හත්තට හැරේ කහින්න ඕනේ කරන දාඩිය දානවා කඳුළු ගලනවා මොකද අර කැස්ස හරියට යන්නේ නැහැ.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 ඒක පුහුණුවෙන් ගන්නවා. ඒ නිසා වැඩක් කරනකොට තමන්ගේ නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න අහුම්කම් දීලා බේරන්න බැරි තරකට නම් තමන් පැත්තකට යනවා. එහෙම නැත්නම් වග වෙනවා මේ මේ Taman අනවශ්‍ය අනවශ්‍ය විදියට පද්ධතික ශබ්ද එකතු කරනවා නම් Taman කවදාකවත් නිස්සද්දතාවයක් ආනිසංසයක් වශයෙන් ලැබෙන එකක් නෑ.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 නැගිට වෙලාවද කොච්චර වෙලා යනවද පළවෙනි වචනේ එළියට යන්න කියලා සැලකිලිමත් වෙන්න. උදේ වරුවම පුළුවන් නම් දැන් කාලසටහන දෙකන වෙලා තියෙනවා නියත පද්ධතියක් තියෙනවා උදේ වරුවම පුළුවන් නම් කිසිම කතාවක් නොකර යන්න ඒ තාක්කල් අර නැගිටිනකොට තිබුණ විවේකෙක ඉන්න කතා කරයි කියලා කියන්නේ ඉතින් අර පීඩිකා ගැනීමක් තමයි ඒ නිසා මේ සහලා වැතුල විතරක් නෙවෙයි හැමතැනදීම මේක කෙරෙන්න ඕනේ එහෙම නැතුව මේ විශේෂයෙන් අහලා තියෙන විදිහට යෝගාචර ප්‍රේක්ෂක අතින් අනික් අයට කරදර නොවන විදිහට හැසිරෙන ආකාරය.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 හැම එකම අනුන්ගෙත ටැක්ස් කරගන්න ජීවත් වෙනවා. ඉතින් යෝගාවචරයත් අන්නේ සංකගති මතක තියාගන්න. නිතර මතක තියාගන්න මේ දෙන්නේ යෝගාවචරණ ලෞකිකවට මම නැත්තම් වෙන කෙනෙක් කරනවා. ඒ හැමදේම අනුන්ගේ නිසා තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න හදා ගන්නවයි කියන එක මම හිතන්නේ සෑහෙන ඉන්දිය දමනේ කටයුත්තක්.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 නමුත් ඒ නිසා ආධුනිකයාට කරදර කරන්නේ කොහොඳ නැහැ. ඒ අපුරුදු වෙන නිසා පුළුවන් තරම් යාට පහසුකම් දෙන්න ඕන. නමුත් මේකේ ඉන්නවා බලපොරොත්තුයක් තියෙනවා ආධුනිකයෙක් තියෙනවා. සම්මුතිය තමයි සමස්ත වෙන්න ඕන ආධුනිකයට ගැලපෙන තරක් හදන්න. වැරදුනොත් ඒක අත්තරතක් විදිහට සලකලා අනුකම්පා කරලා කෙරුවොත් මිසක එහෙම නැතුව පර්ෆෙක්ෂන් මේ සද්ද සම්බන්ධ ගන්න බෑ.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 සමහර තමන්ගේ ආසන සකස් කිරීම සහ බෑග් වල සිත් කිසිම වරි විභාගයෙන් තොරව අදින ආකාරයේ සමාහට පීඩාවක් ද වේ. මම කියන්නේ කූඩ අරන් ගන්නවා කියන්නේ. ස්කවුට්ලා ගිහලා කූඩ අරන් ගන්නවා වගේ ගෙනලා ඉඳ ගන්නවා කිව්වහම එන්න විශාල වැඩ කොටසක්. ඒක හදනකොට අහලා පාලි ඉන්න කෙනෙකුට කරගෙන යන්න බෑ. ඉතින් හිනහ යනවා. ඒ පන්දිසාසි ඉන්න කාලේ කියනවා මේ යෝගාවචර ට්‍රැවල් කරනකොට පෑහෙන ගාණක් ගෙවන්නේ කුෂන් සෝල්ට කියලා. ඉන්න තෝගයක් කරා යනවා. අරන් ගිහලා ඒකේ ලාගෙන ලැහැත්ති කරනකොට අර මේ මොකಾದ මේ ලන්දේසිකාරය ඇවිල්ලා ලංකාවේ හරක්කම එලා ගත්තා වගේ. ඒ නිසා ඒකට පැය ගිහිල්ලා ඊට පස්සේ නැගිටලා නැහැ.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 ඒ මාර්ග ඥානයේදලා ඵල ඥානයට යනකොට ඒ කටයුත්තේදී පැහැදිලිවම සම්මාදිට්ඨිය ඍජුවීමක් පෙරදක්මක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය කියන දෙයක්ම වාගෙන හිටියට එහෙම දෙයක් නැති බව. නමුත් මේ මාර්ග ඥාන එතෙන්ට එනකන් ඒක දැකලා තියෙන රෑහෙන්න නමුත් වෙනසක් වෙන්නේ නැහැ.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 අපි බලමු මේක මේ ධර්ම දේශනාවට සම්බන්ධ කරලා මේ ගැටළු තැන් මේ අහලා තියෙන ප්‍රශ්න ධර්ම දේශනා මාර්ගයෙන් උත්තර දෙන්න.